ශාසනාව පොත් ප්‍රදේශකයන් වහන්සේ පොකුණුවිට මිනිඅලංකාරාම වාසී පූජ්‍ය එල්ලාවල විජිතනන්ද ස්වාමීන් වහන්සේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි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 ශ්‍රද්ධාවන්ත පින්වතුනි බෞද්ධ ආරෝප වාහනය තුලින් විකාශනය වන විශේෂ ධර්ම දේශනා මාලාවේ දහවන ධර්ම දේශනය අද දවසට යෙදিলা තියෙනවා මේ දේශනා මාලාව තුළින්ම පැහැදිලි කරගෙන ආවේ විවාහක ජීවිතයක් ගත කරන පින්වතුන් ඒ ජීවිතය ගත කරමින්ම ආර්ය ශ්‍රාංග මාර්ගයේ වඩා වර්ධනය කරගන්නේ කොහොමද කියන ධර්ම කාරණා පැහැදිලි කර දීම. මෙහිදී අපි පංචශීල ප්‍රතිපත්තියේ ඉන්න ගිහි පින්වතා අනිකුත් ආර්ය ශ්‍රාංග මාර්ගයේ අංගවන දීච්චි සංකප්ප වායාම සති සමාධිය ආදී සමාධි ශික්ෂාවත් ප්‍රඥා ශික්ෂාවත් වර්ධනය කර ගැනීමට Tamanට කළ හැකි භාවනා ක්‍රම දෙකක් පැහැදිලි කරගෙන ආවා. එකක් සක්මන් භාවනාව අනික ආනාපාන සති භාවනාව. මේ භාවනා ක්‍රම දෙක දෛනිකව ටික වේලාවක් හරි පුරුදු කිරීම තුළ පසුගිය සතිය තුළ පැහැදිලි කරා බෝධිපාක්ෂික ධර්ම වැඩෙනවා මේ බෝධිපාක්ෂික ධර්ම කියන්නේ නිවනට පාක්ෂික ධර්මයි. නිවනට පාක්ෂික ධර්ම වැඩෙන්නේ එතකොට හතර අතිපට්ඨානයේ වඩන වේලාවක පමණයි. තමන් දැනගන්න ඕනේ අනිකුත් වැඩ කටයුතු කරනකොට බෝධිපාක්ෂික ධර්මයක් වැඩෙන්නේ නැහැ. බෝධිපාක්ෂික ධර්ම නැති තැනක අපි ධර්මයක් තියෙනවා. ඒ ධර්ම මාරපාක්ෂික ධර්ම. ඒතර මාරපාක්ෂික ධර්ම කියන්නේ සංසාරයේ හදන ධර්ම. සංසාරය හදන්නේ නැති ධර්ම සංසාර විමුක්තියට දායක වන උදව් වෙන පාක්ෂික වන ධර්ම බෝධිපාක්ෂික ධර්ම. මාර්ගපාක්ෂික ධර්ම 10ක් හා බෝධිපාක්ෂික ධර්ම 37ක් බුදුහාමුදුරුවෝ පෙන්වලා දීලා තියෙනවා. ඒ බෝධිපාක්ෂික ධර්ම 37 ධර්ම කරුණු 8ක් අපි පසුගිය දේශනාව තුළ සාකච්ඡා කරා. පළවෙනි බෝධිපාක්ෂික ධර්ම ගොනුව පටන් ගන්නේ සතර සතිපට්ඨානයි. සතර අරිපට්ඨානය කියලා මෙතන බුදුහාමුදුරුව පෙන්වුම් කරන්නේ තමන්ගේ සිහි කල්පනාව බෝධිපාක්ෂ්‍ය ධර්මයකදී හැසිරිය යුතු තැනක්. සිහි කල්පනාව පවතින ඕන තැනක්. ඒතර සිහි කල්පනාව කියන එක සතර අරිපට්ඨානයෙන් හැර වෙන තැනක තියෙනකොට මාර පාක්ෂික ධර්මයක් වෙනවා සිහිය. සති. සතිය මාර පාක්ෂික ස්වરૂපයක් ගන්නවා. දැන් මේ පින්වත්තුන්ට වැටහෙනවා තමන් පැය භාගයක් දවසට සක්මන් කරනවා නම් ඒ සක්මන් කරන වෙලාවේ Tamange සිහි කල්පනාව මාරපාක්ෂික නෙමෙයි. බෝධිපාක්ෂිකයි. Taman පැය භාගයක් ආනාපාන සති භාවනාව කියා දීපු විදිහට පුරු වෙන්න යනවා නම් ඒ පැය භාගය තුල Tamange සිහි කල්පනාව බෝධිපාක්ෂිකයි. එතකොට අනිකුත් සියලුම කාලයවල Tamange සිහි කල්පනාව මාරපාක්ෂිකයි. දැන් පැය 24ම බෝධිපාක්ෂික ධර්ම වෙන්න ගිහියෙකුට බැරි බවත් ගිහියා දැනගන්නවා. එහෙම බැරි වැඩ කරන්න යෑම තුළ තමන්ගේ මේ ගමන සාර්ථක වෙන්නේ අනවශ්‍ය බොරු වැඩ කරන්න යනවා රඟපාන්න වෙනවා. ඒකට බුදුහාමුදුරන්ට ප්‍රශ්නයක් නෙවෙයි නිහිකමේ හිටියා කියන එක නිවන් දකින්න බැරි කමක් නෙවෙයි. නමුත් බොරු වැඩ කිරීම තුළ නිවන් දකින්න ගිහියෝ පැවිදි කාටවත් බෑ. බුදුහාමුදුරු දීපෝ බෝධිපාක්ෂික ධර්ම වැඩෙන්නේ. දැන් බෝධිපාක්ෂික ධර්මවල දෙවනි ගුණවත් ගිය සතියේ ගිය දේශනාදී පැහැදිලි කරා. ඒ දේශනාවේ පෙන්වේ සතර සම්‍යක් ප්‍රධාන වීර්ය සම්මා වායාමය. එහෙනම් ඇත්තටම මේ නිවන් දකින්න මාර්ගයේ තියෙන්නේ මෙන්න මේ කරුණු දෙක මතයි. සිහි කල්පනාව හා උත්සාහය මත. සිහි කල්පනාව හා උත්සාහයේ මතමයි සංසාරය හැදෙන්නේ. ඒතර සිහි කල්පනාව උත්සාහයමත් සංසාරයක් හදනකොට ඒක මාරපාස්තික ධර්ම වෙනවා. සිහි කල්පනාව හා උත්සාහය. බුදුහාමුදුරුව පෙන්නන බෝධිපාක්ෂිය ධර්ම වලට සිහි කල්පනාව හෝ හා වායාමයේ උත්සාහයේ යෙදෙන තැනදී බෝධිපාක්ෂික වේ. ඒතර බෝධිපාක්ෂික ධර්ම අපිට හිතලා ගන්න බෑ බුදුහාමුදුරුව දීපු දේ ගන්න ඕනේ. තව දෙයක් මෙතෙන් දැනගන්න ඕනේ යමෙක් ළඟ ඔය කියන සතර සම්මා ප්‍රධාන වීර්ය සම්මා වායාමයේ සතර සතිපට්ඨානයේ සම්මා සතිය තියෙනකොට එයා ළඟ තියෙන ධර්මයේ යෝනිසෝ මනසිකාරය. මේ යෝනිසෝ මනසිකාරය ගුණන් දැකීමට අවශ්‍යයි කියලා බුදුහාමුදුරු කියනවා. තනි වචනේ යෝනිසෝ මනසිකාරය කිව්වොත් ශ්‍රාවකයා දැනගන්න ඕනේ යෝනිසෝ මනසිකාරය තියෙන තැන සම්මා වායාමයේ සම්මා සතියයි කියන්නේ. සම්මා සතියයි සම්මා වායාමයයි නැතිතර යෝනිසී මනසකාරයක් නැහැ. නමුත් දැන් මෙතන ඊගාවට මේ බෝධිපාක්ෂේ ධර්මවලදී බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ ශ්‍රාවකයාට මේ දෙක තිබුණාට සම්මා වායාමයේ හා සම්මා සතිය තිබුණාට නැත්නම් සතර අධිපට්ඨානයේ හා සතර සම්මප්පදාන වීරිය තිබුණාට එය බෝධිය කරා ගෙන යන්න බැරි වෙන හේතු තියෙනවා. තව ධර්මතා හතරක් මේකට උදව් වෙනවා. ඒ ධර්ම හතර තමයි සතර ඉර්ධිපාද කියන්නේ. දැන් මේ ඉර්ධිපාද කියන ධර්මතාව ගැන අපි එච්චර සැලකිලිමත් වෙන්නේ නැහැ. නමුත් මේ ඉර්ධිපාද නැති තැන අපිට බෝධියට ළඟා වෙන්නත් බැහැ. සංසාර විමුක්තියට ළඟා වෙන්නත් බැහැ. එහෙමනම් ශ්‍රාවකයා මේ ඉර්ධිපාද කියන නමින් හඳුන්වපෝ සතර ඉර්ධිපාද කියලා බෝධිපාක්ෂික ධර්ම නමින් හඳුන්වලා තියෙන ධර්මයේ දැනගන්න වෙනවා. ඒ දැනගන්න නම් මෙන්න මෙහෙම සරලව හිතන්න පුරුදු වෙන්න ඕනේ. ඉරිදියක් කියන්නේ සංසාරගත සතේ කරන වැඩක්. සංසාරගත සතේ හෝ පුජ්‍යලේ සත්‍යයා කරන සියලු දේ ඉරිදියක්. උදාහරණයක් විදිහට දැන් මේ පින්වතුන් බණ අහන්න වාඩි වෙලා ඉන්නේ. මේක ඉරිදියක්. ඒ බණ අහන්න වාඩි වෙලා ඉන්න හැකියාව තියෙන්නේ සංසාරගත සතෙකුට විතරයි. සතෙක් නොවේ නම් වාඩි වෙලා ඉන්න බෑ. බනහන්න බෑ. දැන් සතෙක් වුණා කියලා බනහන්නත් බෑ වාඩි වෙලා ඉන්නත් බෑ තිරිසන් සතෙකුට බෑ. ඒකට දැන් තිරිසන් සතෙකුට බැරි දේ මේ පින්වතුන් කරනවා. ඒ කරන්න හේතු වෙලා දෙන්නේ මේ පින්වතුන් ළඟ මේ බනහන්න වාඩි වීමට පාද හතරක් උදව් වෙලා. ඒ කියන්නේ මොනවා හරි සත්‍යයක් කරන ක්‍රියාව ඉරිදියාව. සංසාරය කරන සතෙත් පුජ්‍යලයක් කරන දේ ඊර්ධියක් වෙනවා. ඒ ඊර්ධියට බුදුහාමුදුරුව පෙන්නනවා සෑම ඊර්ධියකටම හේතු කාරණා හතරක් පාද හතරක් අන්තර්ගතයි. මේ හතරෙන් එකක් හරි අඩු තැන ඊර්ධියක් නෑ. උදාහරණයක් විදිහට මේ පින්වතුන් වාඩි වීම වනහි මහක් කරමු. වාඩි වෙලා ඉන්න එක මිනිස්සේ ඊර්ධියක්. මිනිස්සේ කරන වැඩක්. වාඩි වෙලා ඉන්න නම් බුදුහාමුදුරු දේශනා කරනවා මෙතන තියෙන්න ඕන කාරණා හතරක්. මේ හතර සම්පූර්ණ වෙච්ච දැන් නැති තැනක වාඩි වෙලා ඉන්න බෑ කාටවත්. ඒ කාරණා හතර තමයි ඡන්ද, චිත්ත, විරිය, විමර්ශන. යම්කිසි පුජ්‍යලයකට වාඩි වෙලා ඉන්න නම් මුලින්ම තියෙන ගුණය තමයි මේ පුජ්‍යලයාට කැමැත්තක් තියෙන්න ඕනේ වාඩි වෙන්න. කැමැති නැති කෙනෙකුට වාඩි වෙලා ඉන්න බෑ. ඇවිදින්න කැමැත්ත තියෙන මිනිහා වාඩි වෙලා ඉන්නේ නැහැ. දුවන්න කැමැත්ත තියෙන මිනිහා වාඩි වෙලා ඉන්නේ නිදා ගන්න කැමති මිනිහා වාඩි වෙලා ඉන්නේ එහෙනම් ඡන්ද කියන්නේ පළවෙනි අංගය මේ කැමැත්ත තියෙන්න ඕනේ ඉද්ධියට පවත්තන්න ඉද්ධිය කියන්නේ වැඩි ඊළඟට තියෙන්න ඕනේ ඒ ඒ වැඩේ සාර්ථක වෙන්න නම් ඒ කැමැත්ත වගේ මේ ඉඳගෙන ඉඳීම නැමැති ඉර්ධියට එයාගේ හිතේ යෙදিলা කියනවා. එයාගේ මනසේ දෙන්න ඕනේ කල්පනාව ශක්තිය දෙන්න ඕනේ ඒක. එහෙම නැතුව වාඩි වෙලා ඉන්න බෑ එක්ක වැටෙයි මොකක් හරි වෙයි. ඒකත් අවශ්‍යයි. ඒක විතරක් නෙමෙයි වාඩි වෙලා ඉන්න එරියව්වේ ඉන්න වීරියක් ශාරීරිකව තියෙනවා. දැන් අන්තභාගය හැදිච්ච වෙලාවක වෙන ආසනීපයක් අලන්තයක් හැදිච්ච වෙලාවක කැමැත්ත දිනුනා වාඩි වෙලා ඉන්න බෑ. වීරිය අඩුයි. ඒක අපිට සාමාන්‍ය ජීවිතේදී තේනවා අපිට කැමති වුණාට වැඩ කරන්න ඒ වැඩේ කරගන්න බෑ වීරියද ඒකට වීර්යයත් අත්‍යවශ්‍යයි සංසාරගත සත්‍යයකට යමක් කරන්න වැඩක් කරන්න. කරන වැ සංසාරගත සත්‍ය කරන වැඩේ තමයි ඉරිදී. ඊළඟට මේ කාරණා තුන ඡන්ද චිත්ත විරිය විතරක් තිබිලා ඒ වැඩක් කරන්න බෑ. දැන් මේ පින්වතුන් ආඩි වෙලා ඉන්න තව ගුණයක් එන්න ඕන. ඒකට බුදුහාමුදුරුවෝ දෙනවා විමර්ශා. මේ විමර්ශා කියන්නේ 아무තු දෙයක් නෙවෙයි පෙර පුරුද්දා උත්තර කරපු දෙයක් වෙන්න ඕනේ. නැත්නම් ඉඳගන්නේ විදිය දැනගෙන ඉන්න. ඉඳගෙන පුරුද්දක් තිබුණාම මේක දැනගන්නත් පුළුවන්. නැත්නම් අහලා දැනගෙන හරි ඉර්ධිය පවත්න්නේ මෙහෙමයි කියලා දැනගෙන ඉන්න. ඔය දැනගෙන ඉන්න එකට කියනවා විමර්ශාව කියනවා. වෙන කරුණු බුදුහාඳුර පෙන්වන්නේ මේ සරල කාරණා හතරක් පෙන්වන්නේ. එහෙනම් දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපිට සංසාරගත සත්‍යයකට සංසාරයේ හදන ඕනම 이르දියකටත් 이르දිපාද හතර ඕන. ඒ කියන්නේ අපි හිතමු යමේ සත්තු මරණ. සත්තු මරන්න යාට තියෙන්න ඕනේ සත්තු මරණ එක 이르දියා. 이르දි පෙළක්. ඒ 이르දි පෙළට ඒ සත්තු මරන්න, මස් මරන්න ඔය කියන පාද හතර පුරුදු කරලා තියෙනවා. කාලයක් ඒකට කැමැත්තක් තියෙනවා. ඒකට එදිච්ච සිතක් තියෙනවා. ඒක ගැන මේ වීරියක් තියෙන්න ඕනේ සත්තු මරා ගන්න. ඊළඟට කුරුද්දක් තියෙනවා. සීමංසාව. එහෙනම් සියලුම පස්පව් අපි කරන්නේ මේ ඉර්ධිපාද හතරක් අනුව. දැන් මේ පින්වතුන් බුදුහාමුදුරන්ට බුද්ධ පූජාවක් තියෙන එකත් ඉර්ධිය. ඒ ඉර්ධිය තාත් එහෙනම් මේ පාද හතර ඕන. දැන් ඊළඟට අපි හිතමු යමෙක් දානයක් දෙනවා නම් ඒකත් ඉර්ධිය. එතකොට එතනක් තියෙන්නේ ඒ කාරණා පාද හතරයි. මේ හා පාද හතර පුරුදු වීම තුළ වැඩිම තුලයි ඒ දාණයට හුරු වෙන්නේ. මනහන එකක් 이르දිය. එතකොට 이르දිය කියන කෙටි වචනයෙන් ගන්න ඕනේ සංසාරගත සත්‍යයේ යමක් කරනවාද ඒක 이르දිය. ඒ කරන වැඩේ සංකීර්ණ හෝ සරල භාවයේ නෙමෙයි රඳපවන්නේ. ඊටාම සරල කාරණයට මිනිස්සෙක්ව සටෙක් කරනවනේ එතන ඉර්ධියක් තියෙනවා. උදාහරණයක් විදිහට මිනිස්සෙක් ගත්තොත් කෙල ගැසීම ඉර්ධියක්. ඇයි හේතුව? කෙල ගහන එකටත් ওই කියන පාද හතර ඕනේ. කෙල ගහන්න කැමැත්තක් තියෙන්නේ. ඒකට ඉදිච්ච සිතක් තියෙන්නේ. ඒකට වීරියක් තියෙන්නේ. ඒකට ක්‍රමයක් දැනගෙන තියෙනවා. එවනම් අපි උදේ ඉඳලා හවස වෙනකම් නිින්දට යනකම්ම කරලා තියෙන්නේ එකිනෙකට ඊර්දි වෙලා. ඒ කියන්නේ ඊර්දි පවත්වන එක තමයි සංසාරගත ස්වરૂපය. එහෙනම් මේ ඊර්දි ඇතුලේ තමයි අපේ සංසාරය හැදෙන මූලය තියෙන්නේ. එහෙනම් ඊර්දි වැඩි වෙන්න වැඩි වෙන්න සංසාර ස්වરૂපය වැඩි වෙනවා. නෑ මොන දේ කරත් එතන ඊර්දියක් තියෙනවා. මොකද ඉර්ධිය තුල තියෙනවා කාය සංස්කාර, වචී සංස්කාර හෝ චිත්ත සංස්කාර. දැන් වචනයක් කතා කරන එක ඉර්ධිය. ඒකටත් අර කියන හතර ඕනේ. මොනවා හරි හිතන එකත් ඉර්ධිය. ඒකටත් අර හතර ඕනේ. මොනවා හරි කායික ක්‍රියාවක් පවත්න්නත් එකක් ඉර්ධිය. එතනත් ඕනේ අර හතර. එහෙනම් මේ සාමාන්‍ය සංසාරගත සත්වයාගේ ඊර්ධි පවතින්නේ අවිද්‍යාව නිසායි. හේජි වලට මුල එහෙනම් අවිද්‍යාව. නොදැනුවත්කම. දැන් මෙතෙන්දී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සංසාර විමුක්තියට බෝධිපාක්ෂික ධර්මවලත් ඊර්ධිපාද දියුණු වෙන්නේ. දැන් එතන ගැටලුවක් තියෙනවා. එහෙනම් බෝධිපාක්ෂික ධර්මවල ඡන්දයක් ඕ තියෙන්න ඕනේ. බෝධිපාක්ෂික ඊර්ධියක් කියන එකට යන්න ඕනේ කාව කියලා. බෝධිකාශ්‍රික ඍද්ධිය තේරුම් ගත්තේ නැත්නම් ශ්‍රාවකයා කොච්චර කල් සතිපට්ඨානයේ වැඩුවත් ප්‍රතිඵල නැහැ. ඒ කියන්නේ වඩන භාවනාවේ ඉදිරියට යෑම දියුණුවක් නැත්නම් මේ ඊර්ධිපාද දියුණු නොවුන හිඳයි කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. හැබැයි එතන ඊර්ධිපාද කියන්නේ මේවා නෙවෙයි. දැන් යමෙක් අපි හිතමු මිනිස්සෙක් වෙලා බ්‍රහ්ම මනසක් ගන්නවා. පළවෙනි ධානයට සමවදිනවා. දැන් පළවෙනි ධානයේට සමවදින්න හෝ මේ සමත භාවනාව දියුණු කරගන්න එක ඉර්ධිපාද දියුණු කිරීම. හැබැයි ඒ ඉර්ධිපාද බෝධිපාක්ෂික ඉර්ධිපාද නෙවෙයි. බ්‍රහ්මපාක්ෂික ඉර්ධිපාද. දැන් යමෙක් මිනිස්සෙකුට පුළුවන් තව බුදුහාමුදුරුවෝ පෙන්නනවා උත්තරීතර manussත්වවල තියෙන දේවල් ලබා ගන්න. දිබ්බ චක්කු, දිබ්බ සෝත, ඒ වගේ ඒවා පුළුවන්. මේ ඔක්කොම ලැබෙන්නේ ඒ අදාළ දෙයට දිබ්බ චක්කු සඳහා 이르දිපාද දිනු දැන් මෙතන කියන්නේ ඔය 이르දිපාද දිනු කරන කතාවක් නෙවෙයි. මේ කියන්නේ අවබෝධය නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධයට අවශ්‍ය 이르දිපාද දිනු කරන්නේ. මෙතන සංකීර්ණ ගැටලුවක් තියෙනවා. අනිකුත් සියලුම 이르දිපාද දිනු වීමෙන් උත්තරීතර මිනිස්සෙක් හෝ සුවිශේෂී මිනිස්සෙක් වෙනවා. උදාහරණයක් විදිහට මේ මේ සාමාන්‍ය වර්තමානයේ ඉන්න මනුස්සයෙක් හොඳ උගතෙක් වෙන්නේ ඒ උගත් ඥමේ ඉරිදිපාද දියුණු කිරීම හේතුවෙන්. ගයිනිකව දියුණු කරලා තියෙනවා ඉරිදිපාද කියලා. ඒකේ ප්‍රතිඵලය මොකද? එයා උගතෙක් වෙන්නේ. තව කෙනෙක් ශිල්පීය අතින් දියුණු වෙනවා. ශිල්පීය ඥානයක් ලැබෙනවා. ඒකටත් හේතු වුණේ ඉරිදිපාද දියුණු කිරීම. නමුත් මේ උගච්ඡම දිනු කරගන්නේ උගච්ඡම ඇති කරගන්නේ 이르දි ටිකයි. ශිල්පීය ඥානයක් ඇති කරගන්නේ 이르දි ටිකයි. බෝධිපාක්ෂික දා 이르දි නෙවෙයි. එතන එතන තියෙන්නේ සංසාරයක් හදන 이르දි. දැන් ඔන්න ඔය දෙක වෙන් කිරීමේ හැකියාව තමයි බෝධිපාක්ෂික ධර්ම වල ඉද්ධිපාද දිනු වුණා කියන්නේ. මේක වැදගත් දෙයක්. දැන් එහෙමනම් සංසාරගත සත්‍යයේ හැම වෙලෙම තියේ ඉන්නේ 이르දි පවත්වනවා. සංසාරය කියන්නේ එකිනෙකට ගොඩ ගැහුණු 이르දි ජාලයක්. ඒ සත්‍යය හදන 이르දි පෙලක් තමයි සංසාරය හැදෙන ක්‍රමය. ඒකට දවසකට මේ පින්වතුන් ගත්තා ඕනම මිනිහෙක් ගත්තා ඇහැට පේන එක කනට ඇහෙන අරමුණු මේ ඉන්ද්‍රිය හයෙන් එන අරමුණක් ගානේ විවිධ 이르දි පවත්තන්න පුළුවන්. ඒ පවත්තන 이르දි ටික තමයි සංසාරය හැදෙන ක්‍රමය. දැන් බෝධිපාක්ෂික ධර්මවල ඉරිදිපාද දිනු වෙනවා කියන්නේ ඔయిత සම්පූර්ණ වෙනස්. බෝධි අවබෝධය කියන්නේ සංසාර විමුක්තිය කියන්නේ 이르දි නැති තැනකට යෑම. තමා තුළ 이르දි අතුරු දහම් කර ගැනීම. නැහනම් 이르දියක් නැති තැනකට ගියාම තමයි සම්මාදිට්ඨිය ලැබෙන්නේ. දැන් 이르දියක් කියන තැනක කියන එක සංසාරයේ හදන දිට්ඨිය. දැන් ඔන්න ඔතන ඔය ධර්මයේ හරියට තේරුම් ගත්තේ නැති කෙනාට 이르දිපාද දියුණුුනේ නැහැ කියනවා. කියන්නේ තමන් සක්මන් කරනවා සක්මන් කරන්නේ මොකටද කියලා දන්නේ දන්නේ නැති වුණාම හැමෝම සක්මන් කරන්නේ මොකටද තවත් 이르දියක් බලාපොරොත්තු ඒ 이르දිය අනුමාන කරේ එක්ක පොතක තිබුණ කරුණක නැත්නම් තව කෙනෙක්ගේ කතාවකින් අහපු භාවනාවෙන් ලැබෙන ප්‍රතිඵලයකි. උදාහරණයක් විදිහට කවුරු හරි කියනවා මේ සක්මන් භාවනා කරනකොට කාලයක් යනකොට පාවීගෙන යනවා. පාවෙනවා කියන. ඒතර පාවෙන්නේ කවුද? ඒක ප්‍රශ්නය. නමුත් අර ආධුනිකයා හදා ගන්නවා 이르දියා. එයා නොදන්නේ 이르දියා. මම මේ සක්මන් කරන්නේ පාවෙන්නයි. ඒතර කැමැත්ත මොකක්ද මේ සක්මනේ? පාවෙනවා. තේරුණානේ? එයාගේ සිත යෙදෙන්නේ මොකටද? කොයි විලේද පාවෙන්නේ? දැන් එයාගේ වීරිය මොකටද? පාවෙන්න පුහුණු වෙන එක. තේරුණානේ? එයාගේ විමර්ශාව මොකද්ද? දැන් විමර්ශාව ඇත්තනම එයා හදපු එකක් නෙමෙයි. මේ බුදුහාමුදුරෝ දීපු ශික්ෂාවයි විමර්ශාව. භාවනාව බුදුහාමුදුරන්ගේ විමර්ශාව. බුදුහාමුදුරන්ගේ විමර්ශාව බලා භාවිතා කරලා ඒ ක්‍රමේ භාවිතා කරලා පුහුණුව භාවිතා කරලා ශ්‍රාවකයාගේ බලාපොරොත්තුව මොකද්ද පාවෙන්න. ඒතර අලුත් ඊර්ධියක් හදන්න. ඔන්න ඒ වගේ අලුත් ඊර්ධි හදන්න නැතුව මේක ඊර්ධි නැති වෙන තැනකට යන එකයි කියලා අවබෝධ කර ගැනීමයි ඊර්ධිපාද දියුණුව. දැන් ඊර්ධිපාද ඊර්ධි වැඩි වෙන්න වැඩි වෙන්න මහේච්ඡ වෙනවා සත්‍යේ. දැන් බුදුහාමුදුරුවෝ දෙන්නේ නිවන් දකින්න ශික්ෂා තුනක්. සීල ශික්ෂාව හා සමාධි ශික්ෂාව හා ප්‍රඥා ශික්ෂාව. එතකොට සීල ශික්ෂාවෙන් බුදුහාමුදුරුවෝ බලාපොරොත්තු වෙන්නේ සංසාරගතව හදන 이르දි ප්‍රමාණය සෑහෙන ප්‍රමාණයක් අඩු කරගන්න. සීල් රකින්න එකේදී භාවිතය ඒකයි. දැන් මේ වින්වතුන්ට හොඳටම තේරෙනවා පන්සිල් රකින්නකොට තමන් කරන කටයුතු 이르දි ප්‍රමාණයයි පන්සිල් කඩන කෙනාගේ 이르දි ප්‍රමාණය අතර ලොකු වෙනසක් තියෙනවා. හැම වෙලේම මේ පන්සිල් රකින්න කෙනාගේ 이르දි අඩුයි. දෛනිකව 이르දි අඩුයි. පන්සිල් කඩන කෙනාගේ 이르දි වැඩි. එතකොට පොඩි සීලයක හරි 이르දි ප්‍රමාණයක් අඩු කරනවා. දැන් මේ පින්වත්තුන්ට බුදුහාමුදුරෝ දේශනා කරනවා ගිහියෙක් විදියට මේ සංසාර විමුක්තියට ලං වෙන්න සීලයේ දෙපැත්තක් ගැන. නිවසේදී රාජකාරී කරන වෙලාවේදී සාමාන්‍ය ජීවිතයේදී පන්සිල් රකින්න වෙනවා. ඊට අමතරව පොයට අටසිල් සමාදන් දැන් අටසිල් සමාදන් වෙනකොට පංචශීලයට වැඩි ශික්ෂාපද එකක් සංශෝධනය කරනවා තුනක් එකතු කරනවා. මේ එකතු කරන වදතිය දිහා බැලුවාම මෙතන කරන්නේ බුදුහාමුදුරුවෝ අර gedara dore ජීවත් වෙනාට වැඩිය අටසිල් සමාදන් වුණාම ලක්ෂ ගානක 이르දි ප්‍රමාණයක් ඒ දවසේ අහක් කරනවා. දැන් ඒවා තමයි තියෙන්නේ විකාල භෝජනා කියන්නේ 이르දි අඩු කරන ක්‍රම. නමුත් ඒවා ගැන කලකන්නේ තමන්ගේ දැනුමේ මේවා විශ්ලේෂණය කරලා අටසිල් ගන්න ගිහිල්ලා ඒකෙන් වැඩක් ගන්න. මේක ඉර්ධි අඩු වෙන්න කියලා ගන්න. ඒකට හේතු වෙලා තව ඉර්ධි පවත්තන. දැන් ඉර්ධි පැවැත්වන දවසක් නෙවෙයි ඉර්ධි වැඩි කරගන්න දවසක් නෙවෙයි බුදුහාමුදුරෝ දෙන්න උපෝසත සීලය. ඉර්ධි අඩු කරගන්න එක. ඒක නොදන්න කමෙන් මෙන්න මේ වගේ වැරදිච්ච යනවා. දැන් සාමාන්‍යයෙන් ගමක වන්සලක් ගත්තොත් ඒ ගමේ වන්සලේ සිල් ගත්තම ඒගොල්ලෝ හිතන්නේ ඒ සිල් ගත්තේ දවසේ තමයි හොඳම සමදාන පවත්තන්නේ. ගඩොල් ලදින්නේ වැලියන්නේ. චෛත්‍ය හදන්නේ ඒවට නේ. එතකොට මොකද්ද බුදුහාමුදුරේ ධර්මයට විරුද්ධයි. දැන් ඒ දවස වෙන් කරගන්නේ මොකටද? 이르දි අඩු කරගන්න. 이르දි අඩු වෙච්ච නැත්නම් ප්‍රතිපත්තාණයක් දිනු වෙන්නේ කරන කටයුතු අඩු වෙන්න ඕනේ. ඒ අඩු වෙන්න තමයි දැන් දුන්නේ විකාල භෝජනා. ඔය කියන නාට්‍ය ගීත වාදික විසුව දර්ශන ආදී දේවල් මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩල ඒවා. මේ හැම එකම මොනවද කරලා තියෙන්නේ. දැන් නැටුම් ගැයුම් වැයුම් බලනවා කියන්නේ ඉරිදිය. එක දවසක ඒව නවත්තන. එතකොට ඉරිදි ප්‍රමාණයක් අඩු වෙනවද නැති වෙනවද? වැඩි වෙනවා. අඩු වෙනවා. එතකොට ඇඟේ තමන්ගේ ශාරීරිය සරසණේක සරසන්න ගන්නේ පොඩි දෙයක් වුණා පොඩි කාලයක් වුණා. ඒක හැම වෙලෙම ඉරිදි පද්ධතියක්. කියන්නේ ශරීරය අලංකාර කරනවා කියන්නේ ඉරිදී යෙදීම. දැන් ඒක නවත්තන්න කියනවා. නැත්නම් මේ සංසාර විමුක්තියට පුහුණුවක් නෑ. ශාරීරිය සරසන මිනිහට ප්‍රතිපට්ඨානය වැඩෙන්නේ නෑ. ඒක ඒ ඉරිදී ටිකට හිර වෙලා. ඉතින් ඒක ගිහියට හැමදාම කරන්නේ නෙමෙයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. කොහේට අරසිල් දැක්කම කරන්න එපා. එහෙම කුරුදු වෙන්න ඕනේ. කුරුදුුනේ නැත්නම් ගෙදෙද්දි භාවනා කරා දිනු වෙන්නේ. මොකද අර 이르දි ටික කල මතක් වෙලා ඒ 이르දි වලට හුරු වෙන්නේ. දැන් එතකොට මෙහෙම මේ සීල ශික්ෂාවෙනුත් එහෙනම් කරලා දෙන්නේ බුදුහාමුදුරුවෝ 이르දි අඩු කරනවා. සමාධි ශික්ෂාවදී කරන්නේ ඇත්තටම 이르දි හුඟක් අඩු කරලා කයෙන් වෙන 이르දි වචනයෙන් වෙන 이르දි නවත්තලා හිතෙන් වෙන 이르දි වලට කොටු කරනවා. ඔක තමයි සමාධිය. දැන් ඒ එතකොට යමෙක් දැන් සමාධියක් දියුණු වෙයිද ශාරීරිය අලංකාර කරගෙන ඉන්න කෙනාට සමාධිය දියුණු වෙන්න කලින් ශරීරාංගය මතක් අර ශරීරය අලංකාර කරපු ඉර්ධියට එයා යන්න ඕනේ හිත තැම්පත් වෙන්න කලින් ඒ හින්දා අටසිල් සමාදන් වෙලා ඒක කඩන කඩා ගන්න පුරුදු වෙන්න කියනවා දැන් මෙහෙම මෙහෙම ඉර්ධිය අඩු කරලා සමාධි ශික්ෂාවෙන් එනං සෑහෙන ඉර්ධි ප්‍රමාණයක් අඩු වෙනවා නමුත් සමාජ ශික්ෂාව තුලත් 이르දි තියෙනවා. ඒ 이르දි බොහොම ස්වල්පයි. ඒතකොට 이르දි වල බලය අඩු වෙලා තියෙන නීවරණ යටපත් වෙනවා. එහෙනම් නීවරණ තමයි පංච නීවරණ තමයි මේ 이르දි පවත්තන්න මූලික බලය දෙන්නේ. එතකොට සෑහෙන ප්‍රමාණයක් නීවරණ යටපත් වුණාම 이르දි යටපත් වෙනවා. දැන් ඉතුරු වෙනවා සමාධි ශික්ෂාවදී එහෙනම් සීමිත 이르දි ටිකක්. බුදුහාමුදුරුවෝ පෙන්වන බෝධිය තියෙන්නේ 이르දි නැති තැනකයි. ඉරිදියක් කියන්නේ සතේ පුජ්‍යලයක් කරන වැඩක්. ඉරිදි නැති තැන සතේ පුජ්‍යලයක ඉන්න බෑ. සතේ පුජ්‍යලයක ඉන්න තැන ඉරිදියක් තියෙනවා. එතකොට දැන් සියුම් ඉරිදි පද්ධතියක් තියෙනවා සමාධිය තුළ. ඒ සමාධිය තුළ තියෙන ඉරිදි පද්ධතිය චිත්ත සංස්කාර ගණයේ ඉරිදි. එතන නෑ කාය සංස්කාර ගණයේ වචී සංස්කාර ගණයේ ඉරිදි නෑ. එතෙන්ට යන්න ඕනේ ශ්‍රාවකය. එතෙන්ට ගියේ නැත්නම් මේ ඉහා ටික ගන්න බෑ. ඊට පස්සේ සමාධියකින් අර තුනී කරගත්ත, කෙට්ටු කරගත්තේ 이르දි ස්වල්පය ප්‍රඥා ශික්ෂාවෙන් බුදුහාමුදුරුව කරන්නේ ඒ ස්වල්ප වූ 이르දි ටික සමූල ඝාතනය කිරීම. ඒක ප්‍රඥාව කියන්නේ එහෙම එකක් නැතුව දැනුමක් නෙවෙයි. කියන 이르දි ටික නැති කිරීම. එතන දැන් මේ බණහනකොට තියෙන ඉරිදිටික ඔයගොල්ලන්ට නැති කරන්න බෑ. සමුල ඝාතනය කරන්න බෑ. ගොරෝසු වැඩි. එහෙනම් ඔය ඊට කලින් ඔය දැන් තියෙන බණහන වෙලාවේ මේ ඉන්න වෙලාවේ ඉරිදිටික සමාධියකින් අඩු කරගන්න ඕනේ. බස්ස ගන්න. ඉරිදි ප්‍රමාණය අඩු වෙන්න. අඩු වෙලා බුදුහාමුදුරන්ට ඕන ප්‍රමාණයට නීවරණ යටපත් වෙන තරමට ඉරිදි වල බලය අඩු වුණොත් ප්‍රඥා ශික්ෂාව තුළ කරන්නේ ඒ ඉතුරු වෙච්ච ඉර්ධි ටික සමූල ඝාතනය කරපුවාම අන්න බෝධියට කිප්පේ. දැන් මෙන්න මෙහෙම දෙයකටයි මම මේ ඉර්ධි නැති කරගන්න යන ගමන මිසක් සක්මන් භාවනාව අපි කරන්නේ ඉර්ධි නැති කරගන්න මිසක් අලුත් ඉර්ධියක් ගන්න කියලා හිතන කෙනාට මේ භාවනාව කරලා ලැබෙන ඵලය වයසට යෑම විතරයි. ඔක තමයි මේ ඉර්ධිපාද දිනුනුනම වෙන්නේ. භාවනා කරයි. යන්නේමයිද? ඵල නැහැ. ඒ බලාපොරොත්තු වෙන්නේ මොනවද? එක්ක අනිත්‍ය දුක්ඛ අනාති ලක්ෂණේ තේරෙන්නේ. නැත්නම් මලකුණු දකින්න එක. එලි දකින්න එක. මේ මොනවද මේ? එලි දකින්නවා කියන කීර්තියකට ගන්නවා. සත්‍ය පුජ්‍යල භාවයකට මේ යන්න හදන්නේ. තව දෙයක් තේරෙන නැත්නම් සෝවාන් වෙන්න. සෝවාන් වෙන්නේ කවුද? ඒක ඊර්ධියක් විදිහට සලකනවා. දැන් මෙන්න මේ වගේ සංකල්ප ඔක්කොම අහක් කරලා මේ සතිපට්ඨානේ වඩන්නේ තියෙන ඊර්ධිටික නැති කරගන්න කියලා යමෙක් හිතනවාද? එතන තියෙනවා ඊර්ධිපාද දියුණුව. ඊළඟට දැන් මේ ප්‍රශ්නේ බලපානවා ගොඩක් වෙලාවට. මේ ඊර්ධිපාද කියන එක හුඟක් වෙලාවට බටලෝගන තියෙනවා යමෙක් හිතනවා ඊර්ධිපාද දියුණුව වෙලා තමයි ධානය ලැබෙන්නේ. ඇත්ත. හැබැයි චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන ඊර්තිපාද දිනු වෙලා නෙවෙයි ධ්‍යාන ලැබෙන්නේ. ඒකට හාස්පසින් වෙලා. එතනක් දිනු වෙන්න ඕනේ ඊර්තිපාද තමයි. දැන් උදාහරණයක් විදිහට ඕක 아무තු දෙයක් නෙවෙයි. දැන් අපි හිතමු අපි පොළවේ ඇවිදිනවා. අපිට පුළුවන් සමවරව පොළවේ ඇවිදින්න. නමුත් මේ පින්වතුන්ට බෑ කම්බියක ඇවිදින්න. ඒතර පොළවේ ඇවිදින මිනිස්සෙකුට හම්බියේ ඇවිදීම පුහුණු වෙන්න පුළුවන්. මොනවද ඒ පුහුණු කරන්නේ? 이르දිපාත. හම්බියේ ඇවිදීම සඳහා 이르දිපාත. ඒ පුහුණු ඒ ප්‍රතිඵලය මොකද්ද? පොළවේ ඇවිදිනවා වගේ යාට හම්බියේ ඇවිදින්න කවදා හරි පුළුවන්. නමුත් කම්බිය ඇවිද්දා කියන එක සංසාර විමුක්තියකට යන පුහුණුවක් නෙවෙයි. ඒ වගේ දැන් ධානය වලට පුරුදු වුණා කියන එක සංසාර විමුක්තියේ ඉද්ධිපාද දියුණු වෙලා නැහැ. අභිඥා ලැබුවා කියන එක සංසාර විමුක්තියේ ඉද්ධිපාද නෙමෙයි. නමුත් අභිඥා ලැබෙන්න වෙනම ඉරිදිපාද දියුණු කරගන්න. දැන් මේ සමහර පින්වතුන් කරන්නේ භාවනා කරනවා ඒ අභිඥා ලැබෙයි කියලා. එතකොට එයාගේ ඉරිදිපාද දියුණු වෙනවා. මට මේ ගුණ ලැබෙන්න ඕනේ. මෙන්න මේවයි මේ මේ භාවනා කරලා නිවන කියන්නේ මෙහෙම එකක් කියලා තමන් බොරුවක් හදාගන්න. ඒ බොරුව හොයාගෙන භාවනා කරනවා යන්නේ වයස. ලැබෙන ඵලයක්. ඇයි බුදුහාමුදුරුවෝ දෙන්නේ සතිපට්ඨානය තවත් 이르දියක් ලැබෙන්න නෙවෙයි කියන 이르දි ටික නැති ඊළඟට තව ප්‍රශ්නේ තමයි අපි වර්තමානයේ හුඟා ගැටළු වෙනවා මේ 이르දි කියන එකත් එක්ක එනවා 이르දි පාටිහාරය කියලා. මේක තේරුම් ගන්න. දැන් 이르දි පාටිහාරය කියන්නේ තවත් සුවිශේෂී 이르දියක් මිසක් 이르දියක් නැති දැනක් නෙවෙයි. දැන් 이르දියක සුවිශේෂී 이르දියක් පාතිහාරයක් වෙනවා. ඒකට කියනවා 이르දි පාතිහාර. දැන් උදාහරණයක් විදිහට දැන් මිනිස්සෙකුට පහින් ඇවිදගෙන යන්න පුළුවන්. පොළවේ ඇවිදගෙන යන්න. ඒක 이르දියක්. මිනිස්යාට තියෙන 이르දියක්. ඡන්දචිත්ත වීර්ය විමර්ශායදලා ඒක වෙනවා ඉදී. මිනිස්සෙක් අහසේ පා වෙනවා නම් ඒක පාතිහාරයක්. දැන් බුදුහාමුදුරු දේශනා කරන්නේ පොළවේ ඇවිදිනවා වගේමයි අරකක් කුරුදු වෙලා ඉර්ධිපාද දිනු කරලා පා වෙන්න පුළුවන්. පා වුණා කියලා සංසාර විමුක්තිය කියන්නේ. දැන් ඇවිදින එක 이르දියක් වෙලා මිනිහෙක් අහසෙන් යන එක පාතිහාරයක් වෙනවා. දැන් නමුත් මේක හිතන්න දැන් බල්ලෙකුට පාරේ ඇවිදින්න පුළුවන්. පොළවේ ඇවිදගෙන ගියාගේ බල්ලෙකුට ඒක 이르දියක්. බල්ලා ඌගේ කැමැත්තක් නැතුව ඇවිදින්න බෑ. ඔය ඉන්දිපාද ටික තියෙන්න ඕනේ. කුරුල්ලෙකුට අහසේ පියාගමු කිය හැකියි. ඒකත් 이르දියා. පාතිහාරයක් නෙමෙයි. නමුත් දැන් ඇවිත් පොළවේ ඇවිදින බල්ලා ඉගිලෙන්න ගියෝ පාතිහාර. ඔන්න ඔය දෙක ගැටුව. දැන් ආවගේ මේ විමාන්තරෝ පෙන්නනවා ශ්‍රාවකයෝ නිවන් දකින්නවා කියන්නේ පාටිහාරයක් කියලා පිළිගත්තෝ කවදාවත් නිවන් දකින්නේ නැහැ. මොකද පාටිහාරය කියන්නේ තවත් සත්පුද්ගල භාවයකින් ඉපදෙන සුවිශේෂී ඊර්ධියක්. සත්‍ය චතුරාර්ය සත්‍ය තියෙන නිවන තියෙන්නේ ඉරිදි පාටිහාර කොහොම කොහොමවත් තියෙන්න බෑ ඉරිදිවත් තියෙන්න බෑ ඉරිදි පාටිහාර කියන්නේ සුවිශේෂී ඉරිදිය ඉර්ධියක් නැති තැන සත්‍ය තියෙනවා නම් එතන පාතිහාරයක් කොහෙත්ම තියෙන්නේ බෑ. ඒක නිසාවෙන් බුදුහාමුදුරා පසුව හාමුදුරුවරුන්ට විශේෂයෙන්ම දේශනා කළා තියෙනවා මේ පාතිහාරය කියන එක සාසනයෙන් අතුරු දහම් කරන්න. එහෙම නැත්නම් මේ පාතිහාරයේ පස්සේ මිනිස්සු ගිහිල්ලා සාරාංශ කල්පලක්ෂය පෙරම් පොරළමේ අවබෝධ කරගත්තා වූ සංසාර විමුක්තිය වැඩක් නැති දෙයක් බවට හරවගන්න. සංසාර විමුක්තියක ඉරිදිත් නෑ පාතිහාරා. කියන ඉරිදියක් නැති වෙන එක. එතකොට පාතිහාරයක් කොයිද කියන්නේ? නමුත් දැන් බලන්න වර්තමානයේ ලංකාවේ බෞද්ධයෝ හොයන්නේ මොකද්ද නිවන කියලා. පාතිහාර. ලංකාවේ තියෙන කැලයක් ගන්න මිනිස්සු ඇවිදින්නේ මොකටද? පාතිහාරේ දක්වන ආම්ද්‍රෝයාගේ. ඒතර බුදුහාමුදුරනේ ධර්මයේ පාතිහාරයක් තියෙද්දී ආතිහාරයක් තියා 이르දියක් තියෙන තැනක් සත් වෙනවා. එතකොට 이르දිය කියන එක දිනු කරගෙන තමයි පාතිහාරය. පාතිහාරය තුලත් තියෙන 이르දි පද්ධතියක්මයි. පුරුදු කරන ලද 이르දි පද්ධතියක්. දැන් මෙන්න මේ ಗುಣ මෙන්න මේම හිතන්නේ නැතුව නිවන කියන එක බෝධිය කියන එක තවත් පාතිහාරයක් කියන හිතලා ශාවකයාට ප්‍රතිපත්තානේ වැඩුවට යන්නේ වයසට මිසක් ප්‍රතිඵලයක් නෑ. දැන් මේක තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ එහෙනම් හතර ඉර්ධිපාද දියුණු විය යුතුයි ශ්‍රාවකයාගේ. ඒක බෝධිපාක්ෂික ධර්මයක්. දැන් මම මේ වෙනකොට කිව්වා ඉර්ධිපාදවල මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවල කාරණා 12. මොනවද ඒ? සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවල මුල්ම ධර්මතා හතර තමයි සතර සතිපට්ඨාන. කායानुපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුදම්. ඒ කියන්නේ තමන්ගේ සිහි කල්පනාව හුදු වර්තමානයේක නැති තැන බෝධිපාක්ෂික ධර්ම එකක්වත් නැහැ. මේ වෙලාවේ මේ පින්වතුන් බණහනින් ඉඳ බෝධිපාක්ෂික ධර්ම එකක්වත් නැහැ. බෝධිපාක්ෂික ධර්ම නැති තැනක තියෙන්නේ මාර පාක්ෂික ධර්ම. මාර කියන්නේ මෙතන සංසාරයේ හදන ධර්ම. බෝධි කියන්නේ සංසාර විමුක්ති ධර්ම. දැන් මේ දෙක වෙන් කරන්න දැනගන්න. ඊළඟට තමන්ගේ සතිය තියෙන්න ඕනේ බෝධිපාක්ෂික වෙන්න නම් සතර සම්ප්‍රදාන වීදී. ඉගෙන ගන්න, ධර්මයේ තේරුම් ගන්න, දන් දෙන්න, විවිධ පින්කම් කරන්න උත්සාහයේ තියෙන තැන බෝධිපාක්ෂික ධර්ම නැහැ. සතර හදිපට්ඨානයේ වඩන්න උත්සාහයේ තියෙන තැන විතරයි බෝධිපාක්ෂික ධර්මයක් තියෙන්නේ. ඒ උත්සාහය විතරයි ගණන් ගන්න. එහෙම නැති තැන නැති බවත්, තියෙන තැන තියෙන බවත් ශ්‍රාවකයා දැනගන්න. හැබැයි 24 මේක තියන්න ශ්‍රාවකයාට බෑ. නමුත් බොරු කරන්න බෑ වෙලේව කරමින් ඒක බෝධිපාක්ෂික ධර්මයක් කියලා රඟපාන්න බෑ. එහෙම රඟපාන අයට සංසාර විමුක්තිය ලං වෙන්නේ. ඒ බුදුහාමුදුරුවෝ කියන සංසාර විමුක්තිය ධර්ම නෑ එතන. ඒගොල්ලෝ හදාගත්තේ දෙයක් බෝධිපාක්ෂික ධර්මයක් කියලා හදාගත්තම ඒක බොරුවක්. ඒ දෙක වෙන් කරගන්න. එහෙම වෙලා දැන් මේ පින්වතුන් දිහා බැලුවොත් මේ පින්වතුන්ට පැහැදිලි කරපුවම බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්ම ක්‍රම මේවට ගොඩාක් තියෙනවා. අපි පැහැදිලි කරලා දුන්නේ gederදී කරන්න පුළුවන් ක්‍රම දෙකක්. අර සක්මන් කරන වෙලාවේදී හරියට ඒ දේ කරනවා නම් පැය භාගයක් සක්මන් කරනවා නම් එතන තියෙන ඔය බෝධිපාක්ෂික ධර්ම මුල් හතරම තියෙනවා. සතර අතිපට්ඨානයේ වැඩෙන වෙලාව. ඊළඟට සතර සම්‍යක්ප්‍රධාන වීරියක් තියෙනවා. හැබැයි එහෙම වඩන්න පුළුවන් අර ඊර්දිපාද නැතුව. මේකෙන් ලැබෙන ඵලය පාවෙන එකක් ලැබෙන ඵලයේ පරිස්සම්පාදය අවබෝධ වෙන එකක් ඔය වගේ විකාර අදහස් තියාගෙන ඒක වැඩුවා නම් ඉදිරිපාදනය 12ක් බෝධිපාක්ෂික ධර්ම තියෙනවා අනික් හතර නෑ දැන් යම්කිසි කුජලයකට මෙන්න මේ ඉර්ධිපාද එක්ක ඉර්ධිපාද හතරත් එක්ක බෝධියට අවශ්‍ය ඉර්ධිපාද හතරත් එක්ක සතරහතිපට්ඨානය සතර සරණ ප්‍රධාන වීර්යය සම්මා වායාමයක් සම්මා සතියක් පිහිටපු වෙලාවක බුදුහාමුදුරුවෝ පෙන්වනවා තව මේ ජීවිතයේදී ලැබෙන අලුත් ධර්මතා 17ක් ලැබෙන ප්‍රතිඵල විදියට සක්මන් භාවනාවේදී ලැබෙන ප්‍රතිඵල 17ක් ඒ 17ත් බෝධිපාක්ෂික ධර්ම මොනවද මේ 17 17 ගුණ තුනකින් බුදුහාමුදුරුවෝ පෙන්වනවා දැන් ඒ ගොනු තුන මේ දේශනාවේදී නාමික වශයෙන් අපි බලාගමු. ඒ 17 හඳුන්වන්නේ පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බුද්ධ. එකතුව ගත්තොත් ධර්ම කාරණා තියෙනවා 17ක්. මෙන්න මේ 17 තමයි බෝධිය ලබා දෙන මානසික ධම්. සංසාර විමුක්තිය අවබෝධ කරලා දෙන ඉන්ද්‍රාම ලං වෙන ධර්මයි. ඒ ධර්ම ලැබෙන්නේ මොනවද? කොහොමද ලැබෙන්නේ? අර මුලින් කිව්වේ බෝධිපාශික ධර්ම 12 හරියට සක්‍රීය වෙන තැනදී ලැබෙන ප්‍රතිඵලයි. දැන් අපි මහන්සි වෙන්න ඕනේ පංච ඉන්ද්‍රිය ධර්ම ගන්න නෙවෙයි. පංච බල ධර්ම ගන්න නෙවෙයි. පංච සත්ත්ව බොජ්ජංග ධර්ම ගන්න නෙවෙයි. ශ්‍රාවකයා සක්මන් කර යුත්තේ අර මුලින් කියපු බෝධිපාක්ෂිය ධර්ම 12 සම්පූර්ණ වෙන්න. මොනවද ඒ? සතර සතිපට්ඨානයේ කියන සම්මා සතිය හරියට තියෙන්න ඕනේ භාවනාව තුළ සම්මා වායාමයේ තියෙන්න ඕනේ මොකටද මේ භාවනා කරන්න කියන ඉලක්කයයි සතර ඉරිසිපාද වැඩෙනවා කියන්නේ හරි ඉලක්කය බුදුහාමුදුරු දෙන ඉලක්කය දැනගෙන තිබී එතකොට වැඩෙනවා මෙන්න මේ 12 වැඩෙනවා නම් කාට හරි එයාට ප්‍රතිඵල 17ක් ලැබෙනවා එකපාරට නෙවෙයි ටික ටික දියුණුව එන්නේ ප්‍රති ලැබෙන ප්‍රතිඵල 17 තමයි පංචේන්ද්‍රිය පංච බල සත්බුද්ධංග දැන් ඊළඟට අපිට සාකච්ඡා කරගන්න වෙන්නේ ඒ ප්‍රතිඵල මොනවාද නැත්නම් පංචේන්ද්‍රිය කියන්නේ මොකක්ද දැන් පංචේන්ද්‍රිය නම් කරන්න දැනගත්තට කවුරු නිවන් දකින්නේ නම් කරන්න දැන් ධර්මයේ දැන් නම් කරන්න දැනගත්ත අය කියන්න දැනගත්ත අයට ලැබෙන නිවන ඇත්තනම ඒ ඒ පිළිබඳ විභාගයක් පවත්වන තැනක නිවන. දැන් ලංකාවේට ලැබෙන නිවන එහෙමයි. දැන් පංචේන්ද්‍රිය දැන නම් කරන්න දන්නවා, කියන්න දන්නවා, සාකච්ඡා කරන්න දන්නවා, තර්ක කරන්න දන්නවා. ලැබෙන්නේ කාගේ නිවන? බුදුහාමුදුරුවෝ කියන්නේ නිවනන්නේ. විභාගයේ පාරමයෙන් තියෙනවා. ඉඳලා කෑට එහෙම නැතුව පොඩි විභාග දෙපාර්තමේන්තුවේ නියොන හොඳ මාධ්‍ය මොකද සාමාන්‍ය පෙළ ඒ වගේ ඒවා. ඉඳලා කෑ පාලි බෞද්ධ විශ්වවිද්‍යාලේ නියොන් දාපි. ඒත් මොකද්ද කරලා තියෙන්නේ? මේ ධර්මයේ දැනගන්න. දැන් මෙතන කියන්නේ මේ ධර්මයේ දැනගන්න නෙමෙයි. මේකන වෙනසක් මේ ධර්මයේ තමා තුළට ගන්න. දැනගන්නවා කියන එක එක තමා තුළ උපදූ ගන්නවා කියන්නේ තව එකක්. දැන් සතිපට්ඨානේ වැඩිමෙන් පංචේන්ද්‍රිය උපදිනවා. කොච්චියේ මේ විභාගලි වීමෙන් පංචේන්ද්‍රිය පිළිබඳ දැනුවත් දැනුවත් වෙලා ලැබෙන නිවන ඒ දැනුවත් වීමට සාහිත දෙන තැනකින් දෙන එක. මේක අවබෝධ කරගත්තම තමා තුළ පිහිටව ගත්තම ලැබෙන නිවන බුදුහාමුදුරුවෝ කියන නිවන. ඒ හින්දා දැනුවත් වෙලා ඉගෙනගෙන පාඩම් කරලා නිවන් දකින්න බෑ කාට. ඒ වගේ මනස්ගත හදන එක තුල එහෙම හිතන එක තුල ඉර්ධිපාද දියුණුනේ. අනිත් පැත්තට මේ බෝධිපාක්ෂික ධර්ම වලින් කොටුවේ. භාවනා කරාට ඒ ආයත වැඩක්. ඒ හිතාගෙන ඉන්නේ මගේ දැනුමට මේ ඉක්මනින් නිවන් දකින්න කියලා. එහෙම එකක් ධර්මයේ. දැනුමින් ලැබෙන නිවනක් නෑ. දැන් මෙතෙන් තේරුම් ගන්න ඕනේ පංච ඉන්ද්‍රිය නම් කරලා තියෙන්නේ කොහොමද? නම් කරලා තියෙන්නේ ඔයගොල්ලෝ දාන්නේ චෛතසික පහකින්. සද්ධායින්ද්‍රිය, සතේන්ද්‍රිය, විරියේන්ද්‍රිය, සමාධේන්ද්‍රිය හා ප්‍රඥායි. දැන් මේ ඉන්ද්‍රිය කියන කතාව පස්සට එන එක. නමුත් මේ මේ චෛතසික කියන එක ඊට කලින් අපි අහලා තියෙන එක. සද්ධාව චෛතසිකය. සතිය චෛතසිකය. විරිය චෛතසිකය. සමාධි චෛතසිකය. එකඟකම කියන්නේ. ප්‍රඥාව ජයසිකය. දැන් මේ බණහන පින්වතුන්ට මේ බණ හොඳින් අහන්න නම් ඔන්න ඒ කියන්නේ චෛතසික පහ උදව් වෙනවා මේ බණහන. ශ්‍රද්ධාව කියන චෛතසිකය දැන් උදව් වෙලා තියෙනවා බණහන. ශ්‍රද්ධාව කියන්නේ බුදුහාමුදුරුවෝ කෙරෙහි ධර්මයේ කෙරෙහි ගෞරවය. විශ්වාසය. ඔක තමයි ශ්‍රද්ධාව. ඒක අපි ළඟ තියෙන මානසික ගතිය. ඒක උදව් වෙලා තියෙනවා දැන් බණ අහන්න. සිහි කල්පනාව කියන්නේ අපිට මේ වෙලාවේ මම මොකද්ද කරන්නේ? මම ළඟ තියෙන්නේ මොනවද? ඉන්නේ කොහෙද? මොකද්ද කරන්නේ කියලා වර්තමානයේ තේරෙනවා. පරිසරයේ තේරෙන එක. ඒකට සිහි කල්පනාවක් තියනවාද? ඒ සතියක් තියෙනවා. ඒකත් චෛත්‍යික පත්තන. දැන් ඊගාවට විරියක් තියෙනවා. සමාධිය එකකමකුත් තියෙනවා මේ බණහන්න. බණ තේරෙන්න හෝ නොතේරෙනවා කියන අවබෝධයකුත් තියෙනවා. පළක් ඒවා තේරෙනවා, පළක් ඒවා තේරෙන්නේ නැහැ. ඔය දෙකම කරන්නේ ප්‍රඥා කියන චෛතසික. එහෙනම් මේ චෛතසික පහක් අපිට මේ බණ ඇහිීමට උදව් වෙලා තියෙනවා. මේක අමතරව චෛතසික තව ගොඩක් අපි ළඟ තියෙනවා. ඒවා නෙමෙයි වැදගත් මේ පහ. මේ වහින් අපි බණ අහනවා. නමුත් කොච්චර බණ ඇහුවත් ඒගොල්ලන්ට කවමදාවා මේ චෛතසික පහට බෑ නිවන අවබෝධ කරගන්න. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ චෛතසික පහට. සද්ධාවටත් බෑ සද්ධා චෛතසිකයටත් බෑ සති චෛතසිකයටත් බෑ සමාධි විරිය ප්‍රඥා කියන චෛතසිකයටත් බෑ ඒකට හේතුවක් තියෙනවා මේ චෛතසික පාක්ෂික හැම වෙලෙම බෝධිය නෙවෙයි මාර පාක්ෂිකයි තේරෙනවද චෛතසික වල පාක්ෂික භාවය කොහෙද තියෙන්නේ මාර බෝධි පාක්ෂික නෙවෙයි නමුත් බුද්ධත්වයෙන් අවබෝධ කරගත්තේ විශේෂී ඥානය තමයි මේ සංසාරයේ හදන මාරපාක්ෂික මේ චෛතසික පහ උකාරක. මේ පහත් මාරපාක්ෂිකයි. සංසාරයේ හදනවා. ශ්‍රද්ධාවත් හදනවා සංසාරේ. සතියක් සංසාරයේ හදන්න උදව් වෙනවා. සමාධියත් එහෙමයි ප්‍රඥාවත් එහෙමයි. නමුත් මේ පහ සපරාතිපට්ඨානියේ වැඩුවම චෛතසික සීමාව ඉක්මවනවා අපි ළඟ තියෙන අනිත්‍යයිතිසික වගේ නෙවෙයි. මේ චෛතසික පහ. සද්ධාව සද්ධා චෛතසික මට්ටමේ ඉන්නේ නැතුව සීමාවේ ඉන්නේ නැතුව සතර සතිපට්ඨානේ ප්‍රගුණ වෙනකොට අමුතු බලයකට එනවා. බලගත් ගැන්නේ. අන්නේ පළවෙනි බල ගැනීමේ සත්‍යයට සීමාවට බුදුහාමුදුරෝ දෙනවා ඉන්ද්‍රිය. එහෙනම් සද්ධා ඉන්ද්‍රිය බවට හැරෙනවා. දැන් තියෙන්නේ සද්ධා චෛතසිකය. සද්ධා චෛතසිකය මාරපාක්ෂිකයි. සද්ධා ඉන්ද්‍රිය බෝධිපාක්ෂිකයි. නමුත් මේ හුවමාරුව වෙන්නේ බුද්ධ ඥාණයෙන් දැක්කේ මාරපාක්ෂික සද්ධාව අමූලික සද්ධාව. බෝධිපාක්ෂික සද්ධාව ආකාරවති සද්ධාව. දැන් අපි ළඟ දැන් බණ අහන්න තියෙනවා අමූලික සද්ධාව. ඕක ආකාරවති වෙන්නේ කොහොමද? සතිපට්ඨානෙ වැඩි වීමෙන්. එතන මේ බණහන වෙලාවේ ඔයගොල්ලන්ගේ තියෙන ශ්‍රද්ධාව ශ්‍රද්ධා ඉන්ද්‍රියක් නෙවෙයි. කවදා හරි ශ්‍රද්ධා ඉන්ද්‍රියක් බවට හැරෙන්න පුළුවන් සක්මන් කරන වෙලාවේදී තියෙන ශ්‍රද්ධාව. ආනාපාන හරි භාවනාව කරන වෙලාවේදී ඇති වෙන ශ්‍රද්ධාව. දැන් තියෙන ශ්‍රද්ධාවේ මාරපාක්ෂික. බෝධිපාක්ෂික නෙවෙයි. දැන් ඔන්න ඒ ක්‍රමයේදී අපි ඊගාව දේශනාවේදී තමයි මේ ඉන්ද්‍රිය ධර්මයි බල ධර්ම බොජ්ජංග ධර්ම ගැන කතා කරන්න වෙන්නේ. කොහොමද තේරුම් කරගන්න මේ බෝධිපාක්ෂික ධර්ම ගොනු කරලා තියෙන බුදුහාමුදුරුවෝ යම් කිසි පිළිවෙලකට. ඒ පිළිවෙලේ ඉතා වැදගත් වෙනවා. ඔය පංච ඉන්ද්‍රිය පංච බල සත්ත බොජ්ජංග කියන මේ ධර්මතා ටික ප්‍රතිඵල ටික. මේ ප්‍රතිඵල ලැබෙන්න නම් ශ්‍රාවකයා විසින් මේ මොහොතේ වර්තමානයේ සම්පූර්ණ කරගෙන ඉන්න ඕනේ අර සතර අතිපට්ඨානේ සතර සම්මප්පදාන වීර්ය සතර ඉද්ධිපාද. ඒ කියන්නේ මේ ප්‍රතිඵල ටික ලැබෙන්න ඔයගොල්ලන්ට සක්මන් භාවනා කරන වෙලාවක ලැබෙන්න පුළුවන්. වෙන වෙලාවක ලැබෙන්න බෑ. තමන් දැන් දන්නේ භාවනා ක්‍රමාණය. ආනාපාන සති භාවනා කරන වෙලාවක ලැබෙන්න පුළුවන් නැති වෙලාවක නෑ. දැන් එහෙම එහෙම සීමාවක් හදාගන්න. කොයි වෙලේද අපිට මේ ಗುಣ ලැබෙන්නේ කියලා දැනගෙන ඉන්න ඒ ලැබෙන කාලය තමන්ගේ ජීවිතයෙන් වැඩි කරගන්න වැඩි කරගෙන මේ පුහුණුව ලබන්න එහෙමනම් අද දවසකත් මේ ධර්ම දේශනාවට අදාළ කාලය සීමා වීගෙන යනවා අපි ඊගාව ධර්ම දේශනාව තුළ පංච ඉන්ද්‍රිය පංච බලහා සප්තබොධ්‍යංග පිළිබඳව තව කරුණු පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා මේ ධර්මතාව හුඟක් වැදගත් වෙනවා තමන්ගේ භාවනාව හරහා ලැබෙන ප්‍රතිඵල මේ මේ ප්‍රතිඵල නැතුව ඔයගොල්ලන්ට සම්මා දිට්ඨිය කරා යන්න බෑ. බෝධිපාක්ෂික ධර්මවල ඒ ගැන පැහැදිලිව බුදුහාමුදුරු දේශනා කරනවා. එහෙනම් බෝධිපාක්ෂික ධර්ම කියන ඒවා තේරුම සංසාර විමුක්තියට උදව් වෙන ධර්මයි. බෝධිපාක්ෂික ධර්ම නොවන හැම එකම තියෙන මාරපාක්ෂික ධර්ම. මාරපාක්ෂික කියන්නේ සංසාරය හදන ධර්ම. දැන් මේ පින්වතුන් බණ අහනවා විතරක් නම් ඒක බෝධිපාක්ෂික ධර්මයක් නෙවෙයි. ඒකට හේතුව දිට්ඨි කල්පනාව සතරාතිපට්ඨානයක නැති බව. බෝධිපාක්ෂිය ධර්ම සියල්ල හටගන්නේ සියල්ල පවතින්නේ සිහි කල්පනාව සතරාතිපට්ඨානෙක පිහිටන වෙලාවක විතරයි. එහෙනම් මේ ලෝකේ කවුරු හරි නිවන් දැකලා තියෙන්නේ ඔන්නේ මූල ධර්මයේ තියෙන වෙලාවක විතරයි. නැතු එලි දකින්න වෙලාවට නිවන් දකින්න බෑ කාටද? මිනිකුණු දකින්න වෙලාවක නිවන් දකින්න බෑ. ඇයි ඒ? සතිය සිහි කල්පනාව සතරාතිපට්ඨානේ නැහැ. පහ වෙන වෙලාවක ලැබෙන නිවන බුදුහාමුදුරුවෝ කියන නිවනක් නෙවෙයි. ඉතින් මේ වගේ වැරදි අර්ථකථන වලට වැරදි දහම් වලට කොටු වෙලා ඉන්න සමාජයක පරිස්සමෙන් මේ ධර්මයේ ඉගෙනගෙන බුදුහාමුදුරුවෝ කියන බෝධිපාක්ෂික ධර්ම හැමදෙනාටම දිනු කරගන්න සත්‍ය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ දේශනාවත් අවසන් කරනවා. මේ දේශනා මාලාවේම දායකත්වයේ දරුවේ ආනන්ද පෙරේරා සහ රේණුකා වංශනායක යන යුවලයි ඒ දායක පින්වතුන් බලාපොරොත්තු වෙනවා මේ පරිලෝකීය AB සම්නපාල පෙරේරා සහ BAW මන්ත්‍රනායක වියවරුන් දෙදෙනාට පින් අනුමෝදන් කරවීම මේ පරිලෝකීය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීම සුජීවත්ව සිද්ධාන සිනමාවතී පෙරේරා සහ සීලා මන්ත්‍රනායක මෑණියන් දෙදෙනාට සුවසෙත චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම සුජීවත්ව සිටින සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට සෝසිතහා නිවන් සුව ප්‍රාර්ථනා කිරීම බෞද්ධ ආනාලිකාවේ අධිපති පූජ්‍ය ගන්නාගම කුසල ධර්ම නායක ස්වාමින් වහන්සේටත් එම කාර්ය මණ්ඩලයට සියලු දෙනාට සෝසිතහා නිවන් සුව ප්‍රාර්ථනා කිරීම මේ ධර්ම දේශනා මාලාව ධර්ම දේශනා 10ක් පමණ පටිගත කරපු බර්ට් පාක් ස්ථානයේ අධිපති රුවන් මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයට තෙත් ප්‍රාර්ථනා කිරීම දේශකයන් වහන්සේට චිර ජීවනයේ හා නිවන් සුව ප්‍රාර්ථනා කිරීම ධර්ම දේශනා මාලාව ආසන්න අරවන සියලු දෙනාටම ධර්මාවබෝධය ලබා දීම ඒ වගේම මේ ධර්ම ශ්‍රවණය කරපු සෑම වින්තුණුත් එයාට සහභාගී වුණා වූ දායකත්වයේ දරුවා වූ සෑම දෙනාටම මෙලොව වශයෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට මේ දේශනා මාලාව එකතු හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරමු ආකාසත්තාට බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්තරක්කන්තු ලෝක සාසනං ආකාසත්තාච බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්තරක්කන්තු ලෝක සාසනං සිත ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ පොකුණු විට විනයාලංකාරාම වාසී පූජ්‍ය එල්ලාවල විජිතනන්ද ස්වාමීන් වහන්සේ